ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම කමඨහන ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1978 දෙසැම්බර් 28 වන පොහෝ දින මේතිරිගල නිස්සරණ වනයේදී යෝගාවචර පැවිදි පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. දේශනාවේ මාතෘකාව හානබාගිය දෙවන කොටස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස වෙන හැටි කියන මේ දෙආකාරයෙන් ප්‍රකාශ වුණා. ඒ අවස්ථාවේදී කරුණු හතරක් ඒ සීලය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් ප්‍රකාශ වන කරුණු හතරක් ඒ දෙකේ දියුණුවට පිළිවීමට යෙදෙන හැටි. ඒ සීලය සම්බන්ධවත් සමාධිය පිළිබඳවත් තවත් කරුණු දෙකක් මේකට එකතු කරලා සලකා ගන්න ඕමනා. සීලය නියමන්දමින් දියුණු වීමට දියුණු කර ගැනීමට සක්කච්ඡාකාරිතාවයේ තියෙන ඕන සීලය සම්බන්ධ සක්කච්ඡාකාරිතාවය. ඒ වගේම සත්‍යය කාරිතාවක් තියෙනවා. සීලය පිළිබඳව අසක්කච්ඡකාරීතාවය අසත්තායකාරීතාවන් දෙකම සීලය පිළිවීමට හේතු වෙනවා. සීලය නැතිවීමට හේතු වෙනවා. සක්කච්ඡකාරීතාවත් සත්තායකාරීතාවත් කියන මේ කරුණු දෙක කෙටියෙන් තේරුම් කරගන්න මේ අවස්ථාවේ හොඳයි. සක්කච්ඡාකාරීභාවය කියන්නේ ආදරයෙන් සැලකිලිමත්ව සීලේ පුරන්ඩ සීලේ සමාදන් වෙලා සමාදන් වෙච්ච සීලේ පුරන්ඩ පටන් ගැනීම ආදරයෙන් ගෞරවයෙන් ඒ ආදරය ගෞරවය ඇති කර ගැනීමට සීලයේ තිබෙනා වූ වටිනාකම අගය සලකන්න ඕනේ සීලයක තියෙන අගය වටිනාකම නොඑක් වචන වලින් විස්තර වෙනවා. මේ යෝගාවචර පිරිස දන්නවා සීලයක තියෙන වටිනාකම. සාමාන්‍යයෙන් හිතනකොට හැම ගුණයකටම උපකාර වෙන බව තේරුම් ගන්න ඕන සීලය. ඒ සීලය පුරන්න අවස්ථාවේදී ඒ සීලය සම්බන්ධව සැලකිලිමත් ගෙන යාමට උපකාර වෙන්නේ අර ඒ විදිහේ සැලකීම. ඒ සැලබරන් දුන සමාධිය දිනු කර ගැනීමට උපකාර වෙන්නේ ඕකෝතර ගුණයන් ලබා ගැනීමට උපකාර වෙන්නේ සීලය. ඒ වාගේම මේ සීලය නිර්වද්‍ය දෙයක්, වරදක් නැති දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, පිරිසිදු දෙයක්. වටින අකුසල් සමූහයක් මේකෙන් ඇති වෙන්නේ. මේ ගැන සාකච්ඡා කරනකොට සීලය ඒකාන්තයෙන්ම ආවියෙන් ආරක්ෂා කරගන්න ඕන හොඳින්ම ආරක්ෂා කරගන්න ඕන ඒ සීලය නැති වුණොත් ඒකෙන් ලොකු පිළිකින් ඇති වෙනවා කියලා ওই විදිහට සීලය සම්බන්ධව සලකලා සීලේ ආදරය ගෞරවය ඇති කරගෙන සීල් පුරන්ඩ මහන්සි ගන්නනකොට සක්කච්ඡාකාරීතාව සම්පූර්ණ වෙනවා ඒක නැත්නම් අසක්කච්ඡාකාරීතාවේ ඒ නොසලකිල්ලා සීලය සම්බන්ධව සැලකිල්ලක් ආදරයක් ගෞරවයක් නැත්නම් සීලය දිනු කරගන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. සීලයෙන් ලබාගත යුතු වටිනා ප්‍රතිඵල පෙන්වුම් කිරීමෙන් සත්‍යය උඩ නැති වෙනවා. ඒ නිසා සීලය පිළිබඳ සත්‍යච්ඡකාරීතාවයේ තියෙනවා. ඒ සත්‍යකාරීතාවයේ තියෙනවා. සත්‍යකාරීතාවය කියන්නේ සීලය දියුණු වීමට ආරක්ෂා වීමට උපකාර වන්නා වූදේ. සීලය පිළිබඳ අසක්කච්ඡක අසප්පායකාරිකාවක් තියෙනවා. අසප්පායකාරී සීලයට සීලේ පිරීමට හේතු වන්නා වූ දේවල් කිරීම හිතීම කීම අසප්පායකාරීතාව සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන සීල් කඩවීම තියෙනවා අන්ධ සීලය. එතකොට ඡිද්‍ර සීලය, සබල සීලය, පරාමත්ත සීලය. එතකොට විඤ්ඤාපසත් නොවු සීලය. කියලා ওই විදිහට නරක පැත්තක් තියෙනවා සීලය. ඛණ්ඩ වීම, කඩ වීම, සිදුරු වීම, සබල වීම. සංකම් වල පුල්ලි හැදීම වාගේ සබල වීම. පරාමත්ත තණ්හා ආදීන් තෘෂ්ණාවෙන් දිට්ඨියෙන් අල්ලගත්ත සීලයක්. ඒ සීලේ අසප්පායකක් වෙන. ඒ සීලයට ඒවා අසප්පායයි. ඒ වගේම <coughs> ක්‍රෝධය හොඳ නෑ සීලයට. එතකොට බලවත් තණ්හාවල් හොඳ නෑ සීලයට. මානය සීලයට හොඳ නෑ. මදය හොඳ නෑ. ප්‍රමාදය හොඳ නෑ. ඒ ඔය විදිහේ ඔය කෙලෙස් එක්ක හිත පටල වෙන්නව අවස්ථාවේදී සීලය පිරිනව ඒ කෙලෙස් සම්බන්ධව පටලැවීම සීලයට සිද්ධ වෙන්නව අපත්පායකාරිතාව මෙන්න මේ විදිහට සීලය පිළිබඳව අසක්කච්ඡකාරිතාව අසප්පායකාරිතාව සීලය දුර්වල වීමට සීලය නරක වීමට හේතු වෙනවා. සීලේ නියමාන්දමට සකස් වීමට සීලයෙන් ගතයුතු ප්‍රතිඵල පෙන්눔 කිරීමට ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්눔 කිරීමට ඕමන අවස්ථාවක පෙන්눔 කිරීමට සුදුස්සෙක් වෙන්නේ මෙන්න මේ විදිහට සක්කච්ඡාකාරීතාවයෙන් සත්පායකාරීතාවයෙන් යුක්තව සීලයන් ආරක්ෂා කරන කොටයි. එනිසා සීලය පිළිබඳ මේ කරුණු දෙකත් අර පළමුවෙන් කියපු කරුණු හතරට එකතු කළා සලකා ගන්න ඕනේ. පළමුවෙන් කියපු කාරණා කියන්නේ ආන භාගිය, තිති භාගිය, විශේෂ භාගිය, නිබ්බේධ භාගිය කියන මේ කරුණු හතර. ඒ කරුණු හතරට මේ කරුණු දෙකක් එකතු කරගන්න ඕන. එතකොට කරුණු හයක් වෙනවා. එකම සීලේ පිළිබඳව දිනුවොට ශක්තිමත්ව සීලේ ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂව සරසා ගැනීමට මේ කරුණු හයක් සමාධිය පිළිබඳවත් එහෙම. සමාධිය පිළිබඳවත් මුලින් ප්‍රකාශ වුණා කරුණු හතරක්. ඒ කරුණු හතරට මේ විදිහේ මේ සක්කච්ඡාකාරිකාවත් සත්‍යයකාරිකාවත් කියන මේ කරුණු දෙකත් එකතු කරගන්න ඕනේ. එවකට සමාධිය අසක්කච්ඡාකාරීනම් අසත්‍යයකාරීනම් සමාධිය පිරිහීම් කරතටයි එන්නේ. සමාධියේ තිබෙන්නා වූ වටිනාකම තේරුම් ගන්න බැරි කමකින් හරි මොනියම් කිසි අඩුපාඩුවකින් හරි සමාධිය පුරන්න ගියා වූ යෝගාවචරය ඒ සමාධියේ සත් ආදරයෙන් ගෞරවයෙන් ඒක පුරන්නේ නැහැ. අත්හදා බලන්න. කවුරුවත් කියනව වෙනුවට වචනයකින් බේරෙන්න විදිහේ දුර්වල හැඟීමක් ඇති කරගෙන සමාධිය පුරන්න යනවා. ඒක සක්කච්ඡකාරිනේ අසක්කච්ඡකාරී. ආදරයෙන් ගෞරවයෙන් නියම සැලකිල්ලෙන් පටන් ගන්නවා. මේ සමාධියේ තියෙන වටිනාකම හිතලා ඉවර කරන්න බෑ කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් උසස් දෙයක් සමාධිය. ඒ විදිහේ සමාධියක් මම පුරන්න යන්නේ. ඒ සමාධිය පිළිවටයි මා බලාපොරොත්තු වෙන්නේ කියන මේ අදහස තියාගන්න තියාගන්නකොට එතන ගෞරවයක් ඇති කරගන්න පුළුවන් සලකා බලමු ධ්‍යාන චිත්තයක් ලබාගන්නේ මොකකින්ද මේ සමාධිය ලෝකෝත්තර ගුණයක් ලබාගන්නේ මේ සමාධිය ආර්ය තත්වයට පැමිණෙන්නේ සමාධිය රහත් වෙන්නේ සමාධියෙන් පසේ බුදු වෙන්නේ සමාධියෙන් සම්මා සම්බුදු බව ලබාගන්නේ මේ සමාධියෙන් ලෝකයේ විස්මිත දේවල් කරන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය දියුණු කර ගැනීමට. මෙන්න මේ විදිහට සමාධිය කියනවා වටිනාකම, උසස්කම. සලකන්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් නීවරණයන්ගෙන්, කෙලෙසුන්ගෙන් අයින් වෙලා හිත තැන්පත් කර ගැනීමට හිත තැන්පත් කරලා තබා ගැනීමට ලොකු සැනසෙල්ලක් සලසා ගැනීමට පුළුවන් වෙන්නේ සමාධියෙන් කියලා මේ විදිහට සක්කච්ඡාකාරීතාවය ඇති කරගන්න ඕන. සමාධිය පිළිබඳව සමා පුරන්නා වූ මේ සමාධි භාවනාව නියමොන්දමින් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ සත්‍පච්චකාරීතාවයේ මුලින්ම තියාගන්න. ඊළඟට තියාගන්න ඕන සත්‍යායකාරීතාවය. අසත්‍යායකාරී වෙන්න නරකයි. සමාධියට අසත්‍යායකාරී කරුණු රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් සමාධියක් දියුණු කර ගැනීමට උපකාර වන්නා වූ සත්‍යය කර්ම තියෙනවා. ලබාගත්තා වූ සමාධිය රැක ගැනීමට උපකාර වන්නා වූ සත්‍යය කර්ම තියෙනවා. නැත්නම් මිද අතරෙන් පතර සමාධිය ලැබෙනවා. භාවනා කරගෙන යන අවස්ථාවේදී අතරෙන් පතර සමාධිය ලැබෙනවා. තමට ලැබෙනා සමාධිය සැක ගන්න බැරි වෙලා පස්සේ නැගිටින් පස්සේ නැත්නම් වෙන අවස්ථාවකදී ඒක නැති වෙනවා. මේක නැති වෙන්නේ මොකද කියන එක හිතා බලන්න ඕනේ. අන්නර මේ සත්‍යකාරීතාවය නැති නිසා. අසත්‍යකාරී. සාමාන්‍යයෙන් සමාධියක් ලබා ගැනීමට දියුණු කර ගැනීමට සත්‍යය කරුණු වශයෙන් ආවාස සත්‍යය ගෝචර සත්තාය සත්ත්ව සත්තාය පුද්ගල සත්තාය භෝජන සත්තාය උතු සත්තාය ඉරියාපත සත්තාය කියලා සත්තාය කර්ම හතක්ම සඳහන් වෙනවා සත්තාය මේ සත්තාය කරුණු හත සම්බන්ධව ඉතල බලන් දුන ආලාස සත්තාය කියන එක තුනක් සත්තාය අන්දමට සකස් කර ගැනීම ඒ ගැන ලක්ෂණ වෙන තුනක් නෙමෙයි භාවනාවට සුදුසු අන්න මේ සත්‍යය වෙන තුනක් හොයා ගන්න ඕන. ඒක සොයා ගැනීමට එකපාරට බෑ ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමක්‍රමෙන් භාවනා කළාම ඒක දැනගන්න ඕන. එතකොට පිටපාදේ යාමේදී පිටපාදේ යාමේදී ලැබෙනා වූ අවස්ථාවක් ගැන කලගන්න ඕන අසප්පාය ගමන් තියෙනවා බින්ද පාත යාම ඒ විදිහේ යටපාය ගමන් සිද්ධ වුණාම භාවනාව ලැබිච්ච සමාධියක් රැක ගන්නත් බෑ තබා ගන්නත් බෑ නැති සමාධියක් ඇති කර ගන්නත් බෑ ඒ වගේම මේ කතාවක් ප්‍රමාණයට වඩා දිගින් දිගට දිගින් දිගට කතාවක් ඊට වඩා හුඟක්ම නරක මේ නොගැලපෙන කතාවක්. යෝගාවචරයේකට නොලැබෙන නොගැලපෙන ඉරස්චීන කතා කියලා ආරයක් තියෙනවා. උමනා නැති මෙලොවක් පිරීමට පරලොවක් පිරීමට හේතු වන්නා වූ කතාව. ඒ විදිය කතාවල් වලින් අයින් වෙන්න ඕනේ. හොඳ කතාවල් හොඳයි. ධාර්මික කතාවක් භාවනාවට උපකාර වන්නා වූ කතාවල් වරදක් නැහැ. නමුත් අර නරක කතාවල් වලින් අයින් වෙන මේවා සත්‍යය. සත්‍යය. මොකද පුජ්‍යලයන් අසුරු කරන පුජ්‍යලයන් සමාධිමත් පුජ්‍යලයන් ආශ්‍රය කරනකොට ඒ සමාධියක් දියුණු වෙනවා. සමාධිපත් නොව සමාධියක් නැති පුජ්‍යලයන් ආශ්‍රය කිරීම අසත්‍යය තේදී. අසත්‍යය තේදී පුජ්‍යලයාට සමාධියක් දියුණු කරගන්න ලබා ගන්නත් ලැබිච්ච සමාධිය ආරක්ෂා කරගන්නත් බෑ, තියාගන්නත් බෑ, දිනුවට පත් කරගන්නත් බෑ. මෙන්න මේ නිසා පුද්ගලයන් ආශ්‍රය කරන්න අවස්ථාවේදී යහපත් පුද්ගලයන් ආශ්‍රය කරන්න. සමාධියට උපකාර වන්නා වූ පුද්ගලයන් ආශ්‍රය කරන්න හිත ගන්නවා. ඒක සත්‍යකාරී ධාම. භෝජනයත් එහෙමයි සමහරේ Tamanta ගැළපෙන භාවනාවට උපකාර වන්නා වූ අන්දමට තමන්ගේ ශරීරයට ගැළපෙන අන්දමේ භෝජන වර්ගත් Taman තෝරාගෙන තියාගෙන පින්න පාද ලැබෙනකොට ලැබිච්ච ධර්මෙන් හැම එකක්ම ගන්නේ නැතුව ඒවා තෝරා බේරාගෙන ඒ භෝජනයේ සම්බන්ධ සත්‍යය භෝජන ගන්න ඕන. එතකොට ඍතුව ඍතුව කියන්නේ විශේෂිත ඍතුව ඍතුව උෂ්ණ ඍතුව වර්ෂා ඍතුව ආදී ඍතුව ඍතු සම්පත්තිය තමකට ගැලපෙන ඍතුව Taman තෝරා ගන්න ඕන. ඒවා තෝරාගෙන ඒ විදිහේ ඍතු සම්පත්තියක් ඇති අවස්ථාවන් සලසා ගන්න හොයා ගන්න ඕන. ඒ අනුව කටයුතු කරන්න ඕන. ඒ විදිහ නැත්නම් අසප්පායකාරී වෙනවා. එතකොට ඉරියව්ව. ඉරියව් කියන්නේ සතර ඉරියව්වක් තියෙනවා. සමහර පුජ්‍යලයන්ට සත්පාය ඉරියව්ව සමහර පුජ්‍යලයකට අසත්පායයි. තමන්ට සත්පාය ඉරියව්ව තමන් තේරුම් අරගන්න මෙන්න මේ ඉරියව්ව මට වැඩිපුර හොඳයි. මේ ඉරියව්ව මට නරකයි. එවමහරුන්ට පරියංග ඉරියව්ව. නිසිදන ඉරියව්ව ඉඳගෙන ඉඳීමේ ඉරියව්ව හොඳයි සමහරුන්ට. සප්පාය. සමහරුන්ට ඒකේ තරම් සප්පාය නැහැ. සමහරුන්ට සක්මන හොඳයි ඉරියව් හොඳ ඉරියව්ව. ඒ වගේම සිතගෙන හිටීමේ නම් ඉරියව්වත් හොඳයි සමහරුන්ට සායන ඉරියව්වත් හොඳයි. සාමාන්‍යයෙන් ඒවා තේරුම් කරගන්න ඕන ටිකක් කරලා පුරුදු කරගෙන ඒ වගේම තමන්ගේ හිතට ගැළපෙන අන්දමට ඒවා කරන්න පුළුවන් වෙන හැටි බලලා අත්කදා බලලා තේරුම් ගන්න ඕන ඉරියව්. මේක සුදුසු ඉරියව්ව මට මේ විදියයි. මේ විදිහේ ඉරියව්ව මට හොඳ නෑ කියලා සත්‍යය අසත්‍යය තම තේරුම් ගන්න ඕන. ඒ විදිහේ සමාධි භාවනාවට සත්‍යය ඒවා දැනගන්න ඒ වගේම මේ විශේෂයෙන් අසත්පාය කරුණු වශයෙන් තේරුම් කරගන්න ඕන මේ නීවරණයන් තසු වීම අසත්පාය නීවරණයන් තසු වීම අසත්පාය දෙයක් බව විශේෂයෙන් තේරුම් කරගන්න ඕන සමාධිය එතුමලක් නෙවෙයි තව තවත් සම්මාරාමතා, ධස්සාරාමතා, නිද්දාරාමතා, ඝන සංගණිකාරාමතා එතකොට භෝජනේ අමත්තඤ්ඤ ඉන්ද්‍රියේසු අබුත්තද්වාරතා කියන මෙන්න මේම අසත්පාය දේවල් වශයෙන් සලකන්නේ තේරුම් අරගන්න ඕන තේරුම් අරගෙන තමන් ලබාගත් සමාධිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න ඕන. සමාධියක් ලැබුණේ නැත්නම් ලබාගත ලබාගත යුතු සමාධිය ලබා ගැනීමට උපකාර වෙන අන්දමට මෙන්න මේ සත්‍යය සේවී වෙනවා. අසත්‍යය සේවී වුණොත් අසත්‍යය කාරී වුණොත් සමාධියක් ලැබෙන්නේ නැහැ. ලැබිච්ච සමාධියක් නැති වෙන බව සලකන්නේ. මෙන්න මේ විදිහට සමාධියටත් කරුණු හයක් එකතු කරගලා කලකා ගන්න ඕනේ. ආන භාගයේ සමාධිය, තේති භාගයේ සමාධිය, විශේෂ භාගයේ සමාධිය, නිබ්බේධ භාගයේ සමාධිය කියන මේ කරුණු හතර. තේරුම් කරගන්න ඕන සත්‍යවකාරීතාව. සත්‍යජකාරීතාව කියන මේ කරුණු දෙකක් එකතු කරගන්නවා. එතකොට එතනත් කරුණු හයක් වෙනවා. එතකොට සමාධිය දියුණු කර ගැනීමට බාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මෙන්න මේ කරුණු ටික කල්පනා කරගෙන ඒ අනුව සමාධිය දියුණු කර ගැනීමට මහන්සි ගන්න ඕන. ඊළඟට ඊළඟට විදර්ශනා ප්‍රඥාව සම්බන්ධවයි මතක් කර දෙන්න තියෙන්නේ විදර්ශනා ප්‍රඥාව පිළිබඳව අර විදිහටම ආන භාගිය ත්‍රිති භාගිය නිපේද භාගිය කියන මේ කරුණ විශේෂ භාගිය නිබ්බේද භාගිය කියන මේ කරුණ හතරත් ඒ විදිහෙම තේරුම් ගන්න ඕන එතකොට විදර්ශනා ප්‍රඥාව වඩන්නා වූ යෝගාවචරය විදර්ශනා නුවණ දිනු කරන්නා වූ අවස්ථාවේදී ඒක පිරිහෙන ඒ විදර්ශනාව පිරිහෙන දේවල් දැනගන්න ඒ විදර්ශනාව සමහර විටක නැවතිලා තියෙනවා ඉස්සරහට යන්නේ නැහැ ඒක තේරුම් ගන්න ඕන එතකොට කිතිභාගිය කියලා කියන්නේ මේ අවස්ථා දෙක කල්ලාටුව තේරුම් කරගන්න ඕන විදර්ශනාවේ. සමාගී විදර්ශනාවක් කරගෙන ගියා. ඒ විදර්ශනාව එක්තරා තත්ත්වයකට නැගුණා. නමුත් එහාට යන්නේ නැහැ. එතකොට ඒක ප්‍රතිභාගිය කියලා කියන අවස්ථාවේ. විදර්ශනා ඥානයන් පහළ විර අවස්ථාව සැලසෙන්නේම නැහැ. ඒකට හානිකරයි. එහෙම අවස්ථාවකුත් තියෙනවා විදර්ශනාව කරගෙන යන අවස්ථාවේ. ඒ විදර්ශනා භාවනාව ගෙලවනකොට තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම දැන් මේ ඒ යෝගාවචර පිරිස විදර්ශනා භාවනාවේ යෙදෙන ඇත්තෝ කවුරුත් ආය. අපට තේරුම් ගන්න ඕන මේ විදර්ශනා භාවනාව කිරීමේ පරමාර්ථය කුමක්ද? නිවන් අවබෝධ කරගැනීම. නිර්වාණ අවබෝධය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. අසංකත ධාතු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි මේ විදර්ශනා භාවනාවේ පරමාර්ථය. ඒ නිවන් අපරාධ කරගෙන කරගත යුතු මේ වැඩය මේ ක්‍රියා විදර්ශනා භාවනා නැමැති මේ කෘත්‍යය වෙන අදහසක් පිට කරන්න ගියොත් එන මේ සතර වෙන්නේ නෑ මේ සතර වෙන්නේ නෑ ඒ වගේම අපලත් සිද්ධ වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න ඕන විදර්ශනා භාවනාව ගෙන යන්නා වූ පින්වත් යෝගාවතරයන් පරිසම් වෙන්න ඕන. තමන්ගේ අරමුණ මතක තියාගන්න. තමන් බලාපොරොත්තු වන්නා අරමුණ මෙන්න මේකයි නිවන් සත්‍යත්ව කර ගැනීමයි ඒකෙන් පිටත අනුන්ට උගන්වන අදහස් එහෙම නැත්නම් ඉහළින් පෙනී සිටීමේ අදහස කීර්තිය ප්‍රශංසාවක් ලබා ගැනීමේ අදහස මමත් භාවනා කරනවා කියලා පෙන්වුම් කරන්න අනුන්ට පෙන්වුම් කරන්න ඒ විදිහේ අදහස් ඔන්න ඔය විදිහේ අදහස් නැතුව මේක ඒකාන්ත නිස්සරණ අදහස ඇති කරගෙනම මෙහෙරෙන්න බලාපොරොත්තු වෙන එහෙම නොදෙච්ච උදවියටයි මේකෙන් හානි සිද්ධ වෙන්නේ එතකොට ඒක හාන භාගීය තත්වයට කරනවා ඒ විදිහට යනකොට ඒ වගේම කාණ භාගයේ වෙන විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා. පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා තමන්ගේ හිතට ලොකු එකක් වශයෙන් හිතා ගන්න. ප්‍රතිඵල බලාපොරොත්තු වන්නා වර්ථයේ සම්බන්ධව හිතනකොට මේක ඉතාම කුඩා. නමුත් හිතින් හරහා ගන්න මේක විශාල එකක් වශයෙන් කියලා අනන්ත කියන්නේ අනන්ත කියන්නේ ගියාම ඒ ටිකක් අන්තිමේ නැති වෙනවා එහාට ගෙනියන්නත් බැහැ. මෙන්න මේ විදිහට අනුන්ට කියන්න අනුන්ට හරවන්න යන නරකයි. එතකොට ඒ විදිහේ හානිකර විදර්ශනා ඥානේ හානිකර අවස්ථාව තේරුම් කරගන්න. ඒකම මේ විදර්ශනා භාවනාව කරගෙන යනවා සමහරුන්ගේ විදර්ශනා භාවනාව නැවතිනොත් හැන්තන් වල නැවතිලා හිටිනවා ඉස්සරහට යන්නේ නැහැ. ඉස්සරහට නොයාමට හේතු වෙන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න. ඒකෙන් අවස්ථාවට කියනවා තිතිපාසය. නැවතිලා කියන විදර්ශනාව. අර විදර්ශනාවෙන් හංගවන්න පුළුවන් භාවනාවක් වශයෙන් තියෙනවා. නමුත් ඉස්සරහට යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. විදර්ශනා ඥාන පරම්පරාව සම්බන්ධව හිතලා බලන්න ඕනේ. විදර්ශනා ඥාන ලැබෙන්නේ සමාධිය. පිරිච්ච සමාධිය. සම්පූර්ණ වෙච්ච සමාධිය කියන විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන ලැබෙනකොට ලොකු සතුටක් යෝගාවචනයට. සම්මතන උදයබ්බේ භංග භව ආදීනෝ නිබ්බිදා මුංචි සුඛන්නතා පස්සංකා සංඛාරුපෙක්ඛා කියන මෙන්න මේ ඥාන ලැබෙන්නා වූ අවස්ථාවක් වෙනවනම් ඒ අවස්ථාවේදී ලොකු සතුටක් හිතට ඇති වෙනවා ඒ වගේම උනන්දුවකුත් ඇති වෙනවා එහෙම ඒ විදිහට ඒ විදිහට ඒ විදර්ශනා ඥාන ලැබෙන්නේ නැත්නම් සතුටක් ඇති වෙන්නේ නැහැ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ කොහොමද නමුත් ප්‍රතිඵල නොපෙනුන අය කියලා නවත්තාන නවත්තාන නරකයි මේකට යම් කිසි හේතුවක් ඇත කියලා හරකන්තෝ විදර්ශනා ඥාන අර පළමුවෙන් කියු අන්දමට විදර්ශනා ඥානයන්ගේ ඒ සම්පූර්ණත්වය ලැබෙන්නේ පිරිච්ච සම්පූර්ණ වෙච්ච සමාධියකින් සම්පූර්ණ වෙච්ච සමාධියකින් විදර්ශනා ඥාන සම්පූර්ණ සමාධිය සම්පූර්ණ වීමට සතිය සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ වූ කඩ නොව කඩ නොව අඛණ්ඩ වූ සතියක් තියෙනවා. අඛණ්ඩ වූ සතියක් තියෙන කොටයි සමාධිය සම්පූර්ණයි. අඛණ්ඩ වූ සතියක් ගැන යාමට උපකාර වෙන්නේ හිමින් ක්‍රියා කිරීම. හිමින් ඉරියව් පවත්වීම. එතනින් ඉරියව් පැවැත්වීමෙන් පුළුවන් වෙනවා සතිය ආරක්ෂා කර ගැනීම. සතිය ආරක්ෂා කර ගැනීමෙන් පිරිච්ච සමාධියක් ඇති කර ගන්නට පුළුවන්. පිරිච්ච සමාධියක් ඇති කර ගැනීමෙන් විදර්ශනා ඥාන ලැබෙනවා. විදර්ශනා ඥාන ලැබීමෙන් තදංග වශයෙන් කිලිස් නැති වෙනවා. අන්තිමේදී ඒක සම්පූර්ණ වීමෙන් ලෝකෝත්තර ඥාන ලබා ගන්නට අවස්ථාව සැලසෙන මෙන්න මේකයි පිළිවෙල මේ පිළිවෙල වෙනවන්නකින්වත් වෙන ක්‍රමයකින් සලසා ගන්න පුළුවන් වෙන මේ පිළිවෙලින්ම මිසක් මේවා ලබා ගන්න වෙන මොනම ක්‍රමයකින්වත් වෙන කාර්ක ක්‍රමයකින් වෙන මොන කාර්ක ක්‍රමයකින්වත් මොන න්‍යාය ක්‍රමයකින්වත් මේ කියන උත්තමාර්ථය සලසා ගන්න බැරි බව කල්පනා කරනවා ඒ විදිහේ කල්පනා කරගන්නවා නම් ඒ තාන්තයෙන්ම ඒ යෝගාවචරයට නියම ප්‍රතිඵලය සලසා ගැනීමේ නුවණක් පෑදෙනම ඒ නිසා විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන විශේෂයෙන් හිතට ගන්න තියෙන්නේ මෙන්න මේ විදර්ශනා ඥාන ලබා ගැනීම වැඩ පිළිවෙලේ යෙදෙන මේ යෝගාවචර උදවිය විශේෂයෙන්ම කල්පනා කරගන්නට ඕන. තමන්ගේ ක්‍රියාව හැම ක්‍රියාවක්ම එමිතික කරන්න පුරුදු වෙන්න ඕන. සීයෙන් යුක්තව කරන්න පුරුදු වෙන්න ඕන. මේ පුරුදුකම් තියෙනවා අප තුල. අප හැමදෙනා තුලම নানা ආකාර දුර්වල පුරුදුකමක් තියෙනවා. හොඳ පුරුදුකමක් තියෙනවා. මේ දුර්වල පුරුදුකම් තමන්ට පේන්නේ නැහැ. අනුන්ටයි පේන්නේ. ඒ නිසා අනුන් යම් කිසි විදිහකින් තමන්ට කිව්වොත් මේ තමන්ගේ දුර්වල පුරුදුකම කියනකොට ඒක ගෞරවයෙන් ආදරයෙන් පිළිඅරගෙන ඒ දුර්වල පුරුදුකම අයින් කළා හොඳ උද්දස්සකක් කරගන්න මහන්සි ගන්නවා. යෝගාවචරය හැම දිස්සෙම නැමෙන ගැතිය නම් යස් ස්වභාවයෙන් යුක්ත වෙනවා. නැමන වචනේද නැමන ගතියෙන් යුක්ත වෙන්නේ. දරනලු දරනලු කමක් ඇති කරගන්න නරකයි, මානයක් ඇති කරගන්න නරකයි. අපි මොනවද දන්නේ? අප දැනගත යුතු රාගයක් තියෙනව නේද කියලා නිර්මාණ තත්වයෙන් මානය අදුකම තත්වයකින් කටයුතු කරන්න මහන්සි ගන්න ඕන යෝගාවලිය. ඒ විදිහ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන අර හිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. සිහියෙන් යුක්තව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සිහිය දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳට හිමින් වැඩ කරගනිමින් කරමින් සිහිය දියුණු කරගනිමින් සමාධිය දියුණු වෙන අන්දමට වැඩ ගෙනියන්න ඕන. මේක අනුන්ට කර දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තමන්ම කරගන්න ඕන. එනිසා ඒක විශේෂයෙන් කල්පනාවට අරගෙන සමාධිය මොකට දියුණු කර ගැනීමට උපකාර වන්නා වූ දේවල් අර මුලින් කියාපු අන්දමටම සලකලා සත්පායකාරී සක්කච්ඡකාරී කියන මේ ගුණය දැන් අද මේ විදියට විදර්ශනාව කිරීමට පුරුදු වෙන්න ඕන විදර්ශනාව කරතර ගන්න ඕන විදර්ශනාව සකස් කර ගන්න ඕන මේ විදියට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්නමද සියලුම ලක්ෂණයන් අවබෝධ කරගෙන ධර්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥානවල බලයෙන් සදං වශයෙන් පිළිස්සලා ඉවර වෙන අවසානයේ ලෝකෝත්තර ඥානවලින් සමුච්ඡේ දප්‍රහණය පිළිස්සලා ඉවරීමේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඇති වේවා කියලා ප්‍රාර්ථනා